එහෙනම් අද ධර්ම සාකච්ඡාව අපි මෙතනින් නිමාවටපත් කරමු. අපි නැවතත් සිහිපත් කරනවා මහියංගනේ පින්කමට සම්බන්ධ වෙන අයට නවාතැන් පහසුකම් ආදිය සපයා ගන්නට අවශ්‍ය නම් ධර්ම යාත්‍රා ගෲප් එකට ඒ අවශ්‍යතාවය දැනුවත් කරන්න. එතකොට චිරාන් මහත්මයා ඒ සම්බන්ධව කටයුතු කරනවා. ඒ නවාතැන් තියෙන තැන්, ඒවායේ දුරකථන අංක ඒ සම්බන්ධතාවය ගොඩනගා ගන්නෙ කොහොමද ඒවා වෙන් කරගන්නේ කොහොමද කියලා චිරාන් මහත්මයා අවශ්‍යයට මඟ පෙන්වයි ධර්ම යාත්‍රා ගෲප් එකට සම්බන්ධ වෙලා ඒ තොරතුරු දැනගන්න පුළුවන්. හොඳයි එහෙනම් අද ධර්ම සාකච්ඡාව අපි මෙපමණක නිමවටපත් කරමු. ලබන සතියේත් අපි මේ මාතෘකාව යටතේම ඉදිරි අනෙකුත් සූත්‍ර පාදක කොටගෙන සාකච්ඡාව පවත්වනවා. හැම දිනාටම මෙත් සිතින් ආරාධනා කරනවා තව කල්යාණ මිත්‍ර හැම දිනාම දැනුවත් කරලා ඒ අයටත් මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්න සුදුසු අයට අවශ්‍ය අයට අවස්ථාව සලස්වා දෙන්නට පුළුවන්කම තියෙනවා. හොඳයි එහෙමනම් අද දවසෙත් සහ සම්බන්ධ වුණු සෑම සියලු දෙනාම බොහොම වටිනා පැන මතු කළා කාටත් ප්‍රයෝජනවත් වෙන විදිහට ඒ සෑම සියලු දෙනාටම මේ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව ප්‍රඥාව දියුණු කර ගැනීමට හේතු වේවා තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කරන්න මේ කුසල් හැම දිනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු හැම දිනාටම තෙරුවන් සරණයි පුරා පැය දෙකක කාලයක් අප වෙනුවෙන් ධර්මයේ දේශනා කළ සහ අපගේ ප්‍රශ්න වලට ගැටළු වලට පිළිතුරු සැපිය ඔබ වහන්සේට අප රැස් කළ කුසල් සියල්ල හිමි වේවා අනුමෝදන් වේවා ඒ වගේම මේ කරගත්තා වූ කුසල කර්මය පතන්නා වූ කාලයකදී පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීමට හේතු ආසනා වේවා සාදු සාදු සාදු